තෙරුවන් සරණයි ආයි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම සුපුරුදු ලෙන්ගතුකමින් අදත් අපි ඔබ සැමව පිළිගනු ලබනවා ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහනට. රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ ධර්ම ග්‍රන්ථයන් පිළිබඳව මනා පූර්ණ විග්‍රහයක් කරගැනීමේ අරමුණින් ආරම්භ කරන ලැබූ අපගේ මේ වැඩසටහනේ මේ වන විට මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ ධර්ම ග්‍රන්ථ කීපයක් පිළිබඳව විග්‍රහයන් ඉදිරිපත් කර අවසන්. අපි පසුගිය සතියේ අලුත් ආරම්භයක් ලෙස මහානායක ස්වාමින් වහන්සේගේ ධර්ම විනිශ්චය කියන දහම් පුස්තකයේ පිළිබඳව විවරණය කර ගැනීමක් ආරම්භ කරගනු ලැබුවා. ඉතින් වෙනද වගේම සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට අපගේ අනුශාසක ස්වාමින් වහන්සේ දේශකයාණන් වහන්සේ ලෙස අදත් වැඩමවා වදාරා සිටිනවා අපි ප්‍රථමයෙන් උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු නම කියනට අවසරයි අතිපූජනීය පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ අපි තාමත් ගෞරව පූර්වකව පාද නමස්කාර පූර්වකව ඔබ වහන්සේව පිළිගනු ලබනවා අපේ ස්වාමින් වහන්සේ අවසරයි පසුගිය සතියේ අපේ ස්වාමින් වහන්සේ මේ ධර්ම විනිශ්චයට ඉතාමත් හොඳ පූර්විකාවකින් මේ වැඩසටහන ආරම්භ කර දුන්නා. අපි ස්වාමින් වහන්සේ අපිට මූලික වශයෙන්ම දේශනා කරනු ලැබුවේ මේ ධහම විනිශ්චය කර ගැනීමේදී දහමට අනුකූල නිර්ණායකයන් තුලින් දහම විනිශ්චය නොකර ගැනීම හේතු කොටගෙන අපි පත්වන අපහසුතා. බොහෝ අය දේශපාලනික නිර්ණායකයන්, සාහිත්‍යමය නිර්ණායකයන්, පුරාවිද්‍යාත්මක නිර්ණායකයන් මේ විවිධාකාරයෙන් දහම විග්‍රහ කර ගැනීමට යෑමේදී ඇතිවන ගැටලුකාරී ස්වභාවය අපේ ස්වාමින්වහන්සේ අප කෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් ඉතාමත් හොඳට අපිට පහදා දුන්නා ගිය සතියේ. අපේ ස්වාමින්වහන්සේ ගිය සතියේදී අපි සාකච්ඡා කරපු සාකච්ඡාවම තවදුරටත් දීර්ඝව අපි ආරම්භ කරන්නට මගේ අදහස තියෙනවා. මොකද මේ ධහම විනිශ්චය කර ගැනීම ඉතාමත් පුලුල් පරාසයක විහිදී යන කාර්තාවයක් කාරණාවක් නිසා අපේ ස්වාමින්වහන්ස දැන් ඔබ වහන්සේ අපිට ගිය සතියේදී පහදා දුන්නා මේ බුදු පිළිම සම්බන්ධයෙන් කොයි විදිහටද අපි ධර්මයේ තුල විග්‍රහ වෙන්නේ විග්‍රහ කරගත යුත්තේ කියලා. අපේ ස්වාමින්වහන්ස මේ මහානායක ස්වාමින්වහන්සේගේ පොතට සමගාමීව අපේ සමාජයේ මෙන්න මේ විදිහට පවතින කාරණාත් එකතු කර ගැනීමට මම අදහස් කරනවා. ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලන ගමන්ම ස්වාමින්වහන්ස කෙනෙකුට හිතුනොත් මේ චෛත්‍යවලට අපි වන්දනා කරන්නේ ඇයි? මොකක්ද මේ චෛත්‍යයේ තියෙන වටිනාකම? අපි මේ gadol ගොඩකට නේද වන්දනා කරන්නේ? මේ චෛත්‍ය හැදීම තුළ මේ චෛත්‍ය වන්දනාව තුළ මොකක්ද අපේ සමාජයට එකතු වෙන්නේ? මොකක්ද අපිට ලැබෙන්නේ? මොකක්ද මේකට හේතුව? අපි එතනින් පටන් අරගමු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ පිළිබඳ විග්‍රහයක් අපි බලාපොරොත්තු වෙනවා. ත්වන් සරණයි සියලු දෙනාටම අරවින්ද මහත්මයා දැන් ඇත්තටම අපිට පැහැදිලි දහමක් නැති අවදිවල යුගවල සෑම ජන කොට්ටාශයකම වගේ ප්‍රකට වුණු පොදු ලක්ෂණයක් තමයි ගස්ගල් පර්වත වන්දනා කිරීම. එහෙම. එතකොට ඒවට අධිග්‍රහිත වූ යම් යම් දෙවි දේවතාවෝ සිටින අය යම්කිසි බලයක් මේ සබා දහම තුල පවතින අය එතකොට එතනට নমස්කාර කිරීම තුල වන්දනා කිරීම තුල ඒ සෝබා දහමෙන් පැමිණෙන යම් යම් ඌදුරු දුරු කරගෙන අපට සුවපත්ව ජීවත් වෙන්න පුළුවන් කියන ආකාරය. ඒතර බුදුරජාණන් වහන්සේත් ඒ කාරණය දක්වනවා ධම්මපදයේ ගාථාවක සඳහන් වෙන්නේ බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා බියටපත් වුණු විවිධ කරුණු වලින් බය තැති ගැනීම ඇති වුණු මිනිස්සු බහුම්වේ සරණං යන්ති බොහෝ කොට සරණ යනවා කාවද පබ්බතානි වනානිච පර්වත පර්වත කියලා කියන්නේ ගල් පර්වතයක් වෙන්නටත් පුළුවන් එහෙම නැත්නම් කන්දටත් පර්වත කියලා කියනවා. ඒතකොට පබ්බතානි වනානිච සමහර වනාන්තර ඊළඟට ආරාම රුක්ඛ චේත්‍යානි ආරාම කියලා කියන්නේ පුෂ්පාරාම පලාරාම ආදී අර ගස් කොළන් පිළිවෙලට හිටවපු එතකොට රුක්ඛ සුවිශේෂ ගස් වර්ග වනස්පති වෘක්ෂයන් වගේ දේවල්. දැන් අදටත් ඔය නුග ගස් ආදිය මිනිස්සු කොතනින් ගියා වුණත් ඒවට විශේෂ ගෞරවයක් දක්වනවා. එතකොට ආරාම රුක්ඛ චේත්‍යානි චෛත්‍ය ආදියට වැඳුම් පිදුම් කරන අතර චෛත්‍ය කියලා කියන්නේ යම්කිසි කෙනෙකු අනුස්මරණය කරන්නට ඉදි කරලා තියෙන යම්කිසි ගොඩනැගිල්ලක් හෝ යම් ගෘහයක්. එතකොට ඒ හැම දෙයක්ම සරණ යන්නට මිනිස්සු පෙළඹනවා විවිධ කරුණු වලින් බය තැති ගැනීමටපත් වෙනවා. දැන් වර්තමානයේ වුණත් අපි දකිනවා වනාන්තරයකට ඇතුළ ඇතුල් වෙනකොට අපේ සිංහලයින් වුණත් අර ගහක අත්තක් කඩලා ඒ ප්‍රදේශ බාර දෙවියන් සිහිපත් කරලා එහෙම යන ගතියක් තියෙනවා. එතකොට දැන් මේවා යම්කිසි කෙනෙක් දකින්නට පුළුවන් ඊටාම ප්‍රාථමික කරුණු හැටියට. ඒ වගේම ඒවා තුළ යම්කිසි ප්‍රශස්ත ගති ලක්ෂණයකුත් හඳුනා ගන්නට පුළුවන්. ප්‍රශස්ත ගති ලක්ෂණයක් කියලා කියන්නේ දැන් මේ සබාධම කියන මූලික සංකල්පය හරියට තේරුම් අරගෙන සබාධමට ගරු කිරීම තුළ යම්කිසි ඥානයක් අවදි වෙන්නට මඟක් සැලසෙනවා. හැබැයි අර තමන්ගේ බය තැති ගැනීම හේතු කොටගෙන අපි නිකන් අර ගස්ගල් පර්වත ආදී සරණ යනවා ඒවෙන් යම් කිසි පිහිටක් බලාපොරොත්තු වෙන ඒවට අධිග්‍රහිත යම් කිසි දෙවි දේවතා කෙනෙකුගෙන් පිහිට යදිනවා වගේ තැනට යනකොට අපි නිකන් අසරණ මානසිකත්වයකට තමයි යමු. එහෙමයි. එතකොට මේ ගස්ගල් පර්වත ආදී වැඳීම කියන එක වුණත් ওই විදිහට අපිට පැහැදිලිව අංශ දෙකකින් හඳුනා ගන්නට පුළුවන්. එහෙම. දැන් අතීත කාලේ ගස්කොළන් ආදියට සෝබා දහමට මිනිස්සු ගරු කරපු නිසා ඒ සෝබා දහම විනාශ කරන්නේ නැතුව ආරක්ෂා කරන්නට කටයුතු කළා. ඒ නිසාම සෝබා දහමේ ආශිර්වාදය මිනිසුන්ට ලැබුණා. දැන් අපට අද පේනවා අද සෝබා දහම පිළිබඳ තරම් තැකීමක් නැහැ. මිනිස්සු කල්පනා කරන්නේ ඒවා Tamanට ඕන විදිහට සකසන්නට ඕන. ඒතර හැම දෙයක්ම සංස්කරණය කරමින් සංවර්ධනය කියලා පවතින සියල්ලම විනාශ කරලා Tamanට ඕන විදිහට ගොඩනගන ක්‍රමයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්කලා සම්පූර්ණ සෝබා දහමින් ලැබෙන සහයෝගය නැතුව ගිහිල්ලා. දැන් මේ කොරෝනා වසංගත වගේ දේවල් වලින් අපිට ඒවා පැහැදිලිව පෙනුන අර සෝබා දහමේ ආශිර්වාදේ නැතිකමේ තියෙන අනර්ථය කොච්චරද. ඉතින් ඒ නිසා යම් කෙනෙක් මේ සෝබා දහම තුල අපට සුවපත්ව ජීවත් වෙන්න සබාධම අවබෝධ කරගන්න ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අවතීර්ණ වෙන්න සබාධමෙන් අපට ලැබෙන සහයෝගය හරියට තේරුම් අරගෙන සබාධමට ගරු කළා නම් ගරු කරනවා නම් එතන යම්කිසි ගැඹුරු අර්ථයක් එහෙම නැතුව අර පටු ආකල්පෙන් අසරණ භාවයෙන් යාඥා කරන අපිව රැක දෙන්න කියලා ඉල්ලා සිටින තැනටපත් වෙනකොට ප්‍රාථමික තැනකට වැටෙනවා. දැන් අතීත සමාජයේ ඔය දෙවිධයටම පුද්ගලයෝ මේ කටයුත්ත කරගෙන ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. ඒ විදිහට බය තැති ගැනීමටපත් වෙලා ගස්ගල් පර්වත ආදිය සරණ ගිහිල්ලා එවන් පිහිට යද්දයි කියලා ඒක හැබෑ සරණක් නෙමෙයි. හැබෑ පිහිටක් නෙමෙයි. එතකොට ඒ විදිහේ ගස්ගල් පර්වත ආදී සරණ ගිහිල්ලා කවදාවත් කෙනෙකු සැබෑ ආරක්ෂාවකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා නේතං කෝ සරණං කේම ඒක ආරක්ෂාකාරී සරණක් නෙමෙයි. නේතං සරණ මුත්තම ඒක උසස් සරණක් නෙමෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුචති. ඒව සරණ කොට ගන්න අය දුකින් මිදෙන්නේ නැහැ. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛසස අතික්කමං අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛෝප සමගාමිනං ඒතං හෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමංච එතකොට දුක මේ මේ ලෝකේ දුක ඇති වෙන්නේ කොහොමද දැන් අපිට තියෙන්නේ දුක නම් ප්‍රශ්නයක් නම් තියෙන්නේ ඒ ප්‍රශ්නෙට අපි ගස්ගල් වලට ගිහිල්ලා වන්දනා කරලා යාඥා කළා කියලා තේරුමක් නැහැ අපි හඳුනා ගන්න ඕන දුක කියන්නේ අවසර අපේ ස්වාමීන් වහන්සේ. දැන් හුඟක් සමාජයේ ඔන්න ඔය තැන හිතනවා මේ වෘත සමාදන් වීමක් වගේ මේක. මේ මේ ගහකට ගලකට වැඳලා කොහොමද අපි විමුක්තිය හොයන්නේ. දැන් එතනට තමයි මම මේ ප්‍රවේශයක් හදන්න උත්සාහ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට දුක අඩු කරගන්න ඕන නම් ගස් ගල් වලට වැඳලා හරියන්නේ අපි දුක ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්න. එහෙමයි. ඊළඟට දුක්ඛ සමුප්පාදන් ඒ දුකෙහි හේතුව හොයන්නට ඕන. දුක්ඛසච අතික්කමං ඒ දුක දුරු කරන ක්‍රමේ හොයන්නට ඕනේ. ඊළඟට අරියං චට්ටිකන් එකක් මග්ගන් ඒ දුක අභිබවා යන මාර්ගය මොකද්ද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මොකද්ද කියලා සොයන්නට ඕනේ. අන්න එහෙම සොයලා ඒ එය අපි සරණ කරගන්නවා නම් ඒතං සරණ මුත්තම. ඒක තමයි උසස්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. ඒ සරණ කොටගෙන සත්‍යය දුකෙන් මිදෙනවා. එතකොට දැන් මේ දේශනාවත් එක්කලා අපට පැහැදිලිව පේනවා අර ගස්ගල් වලට බය තැති ගැනීමෙන් වැඳුම් පිදුම් කිරීම බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම උන්වහන්සේ බැහැ දකින්නට බොහෝ දෙනා මල් සුවඳ ආදී අරගෙන එනවා ජේතවනාරාමෙට. තථාගතයන් වහන්සේ නැති වුනහම ඒ අය අර මල් සුවඳ ආදී තන තන එහෙමම දාලා ආපහු යනවා. එහෙම. ඉතින් මේ කාරණේ දැකලා අනාථපිණ්ඩික සිටුතුමා ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ නැති වෙලාවට මිනිස්සු ඇවිදින් අර සුන්නූ බලාපොරොත්තු ඇතු ආපහු යනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ සදහසිත දියුණු කරන්නට ඒ මිනිස්සුන්ට අර එන පරමාර්ථය ඉටු කරගන්නට සුදුසු පිළියමක් යෙදුවොත් හොඳයි. තථාගතයන් වහන්සේ නැති වෙලාවට උන්වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කරන්නට යමක් හඳුන්ලා දුන්නොත් හොඳයි. ඉතින් ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි චෛත්‍ය කොතෙක් පවතිනවා? එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද චෛත්‍ය තුනක් පවතිනවා. ඒතර චෛත්‍ය කියලා කියන්නේ අර මනසින් ಗುಣ සිහි කරගෙන ගරු කළ යුතු සංකේත. එහෙම. එතකොට චෛත්‍ය තුනක් පවතිනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන්. එතකොට එතනදී බුදු ආනන්ද හැඳුරු අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ ජීවමාන කල්හිම චෛත්‍යෙදි කරන්න පුළුවන්. දැන් මේ මේ අදාළ ප්‍රශ්නෙට එන්න ආනන්ද හැඳුරු මේ මුල පුරන්නේ. එතනදී බුදුහාමුදුරෝ දේශනා කරනවා ආනන්ද ශාරීරික චෛත්‍ය හදන්න තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ බෑ. ශාරීරික චෛත්‍ය කියලා කියන්නේ උන්වහන්සේගේ ශරීරයේ අස්ති කොටස්. ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරන චෛත්‍ය. අද අපි ධාතු චෛත්‍ය ස්තූපය ධාතු ගර්භය දාගැබ ආදී නම් වලින් හඳුන්වන්නේ එතනයි. එතකොට ඒව හදන්න නම් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න ඕන. මොකද ඒ ශරීර අස්ති කොටස් තැන්පත් කළා. ඒක තමයි ශාරීරික චෛත්‍යය කියලා එතකොට පාරිභෝගික චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද. උද්දේශික චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගරු බොහොමන් කරන දේවල්. එතකොට උද්දේශික චෛත්‍ය ඕන එකක් වෙන්නට පුළුවන්. අපිට ගලක් තියලා ඒ ගල බුදුරජාණන් වහන්සේය කියන සංකේතයක් ඇති කරගෙන එහෙම වැඳුම් පිදුම් කරන්න පුළුවන්. ඒක කෙනෙකුට බැලූ බැල්මට හිතෙන්න පුළුවන් මේ අර අතීතයේ ගස්ගල් වන්දනා කළ එක නේද මේ කරන්න කියලා. නෑ අර බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාවට අනුරූපව. ඒ කියන්නේ දුක දුකට හේතුව ඒ නිදහස් වීම ඒ සඳහා මඟ කියන මේ උතුම් ධම යම් කෙනෙක් ලෝකයට දේශනා කළා නම් ඒ උත්තරයන් වහන්සේ සිහිපත් කරා. එහෙමයි. දැන් අපි අර පුලින තූප පේරාපදානයේ තූප හොඳට සම්බ පැහැදිලි වෙනවා. එහෙමයි. දැන් අපි පෙර දිනෙත් කතා කළා අම්මා තාත්තා නැති වුණාන් පස්සේ අපි ඒ අම්මා තාත්තගේ පින්තූරයක් තියාගන්න. එතකොට මේ පින්තූරේ තියාගෙන වැඳුම් පිදුම් කරනවා. ඒ වඳින්නේ අපි අර ඡායාවට නෙමෙයි. අපි වඳින්නේ ගුණයට. ගරු කරන්නේ ගුණයට. ඒ වගේ දැන් ඔබතුමා කිව්වා වගේ දැන් පුල්නතෝපිය තෙරුණහන්සේගේ කතාවේ කියනවා නිකම් මේ අතින් අර වැලි ටිකක් ගොඩ කරලා මේ තථාගතයන් වහන්සේගේ ධාතු චෛත්‍යය කියලා ගෞරවයෙන් වන්දනාමාන කළා. එතකොට මේ පුලින තූපිය හාමුදුරුව සිහිපත් කරනවා මේ පෙර භවයේ තාපසයෙක් හැටියට ඉඳගෙන එහෙම වැඳුම් පිදුම් කරනකොට ඒක Tamanට කොච්චර ඵලදායක වුණාද කියලා අර වැලිගොඩ දැන් ඇමරික කියන නදියේ අර පුලින තලාවට ගිහිල්ලා Tamanගේ දෑතින්ම තමයි අර වැලි ටික ගොඩ ගහන්නේ. ගොඩ ගහලා තමන් ඒ වැලි ගොඩට වැඳුම් පිදුම් කරනවා මේ ලෝකේ යම්කිසි සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණා නම් උන්වහන්සේ වෙනුවෙනුයි මම මේ වැලි ගොඩ ගොඩ ගහලා මේ චෛත්‍ය හදලා තියෙන්නේ. ඒතර උන්වහන්සේටයි මගේ নমස්කාරය. එතකොට සංකේතයේ හැටියට වැලි ගොඩ තිබුණට ඒ নমස්කාරය ලෝකේ පහළ වූ උත්තම තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණයට උන්වහන්සේ විසින් දේශනා කළ දුක දුකට හේතු වෙමින් නිදීමේ සඳහා මඟ කියන මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට එතකොට මේ නවලෝකෝත්තර ධර්මයට එතකොට ඒක සිහි කරගෙන හැබැයි සංකේතයේ හැටියට පවතින අර වැලිගොඩ. එතකොට ඒක තමයි අර උද්දේශික කියලා කියන්නේ. උදෙසා. එතකොට එතන තථාගතයන් වහන්සේගේ කිසි සම්බන්ධයක් නැහැ. ඒක උන්වහන්සේගේ පිළිම කායක් වෙන්නට පුළුවන් නැත්නම් වෙනත් ගොඩ නැගිල්ලක් වෙන්නට පුළුවන් සංකේතයක් සටහනක් ධර්ම චක්‍රයක් දැන් මුල් කාලේ ධර්ම චක්‍රය හදාගෙන වැද්දා බෝකොළය බෝ ගසේ සංකේත ඊළඟට සිරිපතුල මේ වගේ දේවල් පාදක කරගෙන වැඳුම් පිදුම් කළා. ඒතකොට සංකේතය මොකක්ද කියන එක වැදගත් වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා නම් එතන බුද්ධ ගුණයට නමස්කාර කිරීම. ඉතින් පුලිනතෝපි හාමුදුරුව එතන සිහිපත් කරනවා. ඒක කොච්චර ඵලදායක වුණාද කියනවනම් තමන්ගේ චිත්තසංතානේ රාගයක්, ද්වේෂයක්, මුලාවක් මතුවෙන හැම මොහොතකම ඒ තාපසතුමා කල්පනා කරනවා මම බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙන කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ මගේ හදවතේ වැඩ සිටිනවා. එතකොට උන්වහන්සේ වෙනුවෙන් මම වැඳුම් පිදුම් කරනවා. උන්වහන්සේ වැඩ ඉන්න මේ වැලිගොඩේ නෙමෙයි. ඒ වැලිගොඩ සංකේතවත් කරනකොට වඳින පුදනකොට තමන්ගේ හදවතේ තමයි මේ බුදු ගුණය මතුවෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එතකොට තථාගතයන් වහන්සේ වැඩ සිටින හදවතක මේ කෙලෙස් ධර්ම උපදින්නට ඉඩ දෙන එක යෝග්‍ය නැහැ කියලා Tamanගේ මනසේ මතුවෙන අර ක්ලේශ ධර්ම වහාම දුරු කරගන්නට ක්‍රියාත්මක වුණා. මේ විදිහට උන්වහන්සේගේ චිත්තසංතානය පවිත්‍ර කරගන්නට චිත්තසංතානයේ බුදු කුටියක් හා සමානව පවත්වන්නට ඒ බුද්ධ ගුණය සිහි කර කර තමන්ගේ මනසේ ಗುಣ නොවන අවදි කරගන්න ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යොමු වෙන්න අර මොකක්වත් නැති නිකන් මේ වැලි ගොඩ ඒ තාපසතුමාට උපකාර වුණයි කියන බය. එතකොට ඒ අර්ථයෙන් යම් කිසි කෙනෙක් වැඳුම් පිදුම් කරනකොට අරවින්ද මහත්මයා එතන වඳින්නේ නිකන් වැලි ගොඩකට, gadol ගොඩකට නෙමෙයි. දැන් අර බාහිරින් දකින්න කෙනා දකින්න පුළුවන් මේක නිකන් මේ උමතුවක්ද මේ මේ වැලි ගොඩක් ගොඩ ගහගෙන වඳින්න මේ ගඩොල් ගොඩක් ගොඩ ගහගෙන වඳින්න කියන අදහස දකින්න පුළුවන්. හැබැයි ඒ වඳින පුතන කෙනාගේ පරමාර්ථය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයට උන්වහන්සේ දෙසූ දහම එය නැවත නැවත සිහි කරන්න නම් සංකේතය මොකක්ද කියන එක එතරම් අදාළ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා ආනන්ද උද්දේශික චෛත්‍ය ඒක ගරු කිරීම මාත්‍රය තුල ඒක සංකේතය ඕන එකක් වෙන්නට පුළුවන්. හැබැයි ශාරීරික චෛත්‍ය හදන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙක් පිරිනුවන් පෑවට පස්සේ. පාරිභෝගික චෛත්‍ය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙත් ඉන් පසුවත් ඕන හැටියට වැඳුම් පිදුම් කරන්න යොදා ගන්න පුළුවන් කියලා එහෙම දේශනා කරාට පස්සේ තමයි ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ අවසරය ඇතුව අර උන්වහන්සේට බුද්ධත්වයට සඳහා උපකාර කරපු ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ශාඛාව ජේතවනාරාමයේ ඉදිරිපිට රෝපණය කරන්නේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරනවා. අනු අනුදැන වදාන. එතකොට එතන උන්වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. වැඩ වැඩ සිටීමෙන් එතන උන්වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් බවට පත් කරනවා. එතකොට දැන් මේක බැලුවෙන් පස්සේ අර අතීතම කාලේ අර ගස්ගල් වන්දනා කළ තැනකට නේද දැන් මේ ආයෙත් ගිහින් තියෙන්නේ කියලා කෙනෙකුට පෙනෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ විසින්මයි මේක අනුමත කරන්නේ. අනුදැන වදාරන්නේ. එතකොට මුල් යුගයේ ආගමක් දහමක් නැති එහෙම පැහැදිලි ਵਿਚාරයක් නැති අවදියෙත් මිනිස්සු බය තැති ගැනීම ඇති වෙනකොට ගස්ගල් වන්දනා කරලා තියෙනවා. එතකොට ගැඹුරු සබාධම පිළිබඳව ඥානණය අවදි වෙනකොටත් මිනිස්සු සබාධමට ගරු කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දහම හැටියට ලෝකෙට දේශනා කරන්නේ මේ සබාධමේ මූලික સિદ્ધාන්ත ටික. ඉතින් එතකොට අපිට සබාධම කියන එක බැහැර කරලා අපේ ජීවිත පවත්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් වැදගත් වෙන්නේ අපි මේ සබාධමේ යම් යම් සංකේත පාවිච්චි කරන්නේ පොදු ප්‍රාථමික අර ගැති මානසිකත්වයෙන්. ඒ කියන්නේ අසරණ භාවයටපත් වෙලා අපිට මේවට අධිග්‍රහිත යම් කිසි දෙවියෙක් යක්ෂයෙක් අපට උදව් කරන්න කියන අදහසින්ද අපි ඒ ගෞරවය කරන්නේ වන්දනාමාන කරන්නේ එහෙම නැත්නම් ලෝකයේ මේ විශ්ව ධර්මතාවය හරියට තේරුම් අරගෙන ඒ ධහම දෙසූ උතුමන් වහන්සේ සිහිපත් කරන්න උන්වහන්සේගේ ධහම සිහිපත් කරන්න ඒ ධහම් මඟ සිහිපත් කරලා තමගේ ප්‍රතිපත්තිය දියුණු කරගන්න මේ කවර පදනමකද අපි වන්දනාමාන කරන්නේ. ඉතින් ඒ ඒ අදහස ඒ චේතනාව අනුව තමයි අපි වන්දනා කරන වන්දනාව අර්ථවත්ද අර්ථ ශුන්‍යද කියන එක තීරණය වෙනවා. එහෙම නැත්නම් ඉදිරියේ තියෙන gadol ගොඩද වැලි ගොඩද කියන කාරණේ මත නෙවෙයි. නෙවෙයි. එහෙමයි. අවසර අපේ ස්වාමින්වහන්ස අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙලා නැවතත් එකතු වෙන්න. අපේ ස්වාමින්වහන්ස අපිට දැන් මේ පැහැදිලි කරමින් ආවා ඊටමත් විශිෂ්ට විග්‍රහයක්. අපේ ස්වාමින්වහන්ස මට මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් පැන නැගුණා ඒ වෙලාවේදී. දැන් මේ වන්දනාව කෙරෙහි මේ කෙනෙකුට වැදගත් වන්නේ මනෝමූලිකව තථාගතයන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය සහ ඒ ගුණය නම් මොකටද අපි මේ චෛත්‍යයක් හදන්නේ? මොකටද අපි මේ මේ අනිත් උද්දේශික පාරිභෝගික ධාතුන් වහන්සේලා එකතු කරගෙන මොකක්ද අපි මේ කරන එකේ තේරුම? ඔව්. ඇත්තටම අරවින්ද මහතා ඒකත් හොඳ ප්‍රශ්නයක්. දැන් යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාව වැඩෙනකොට දැන් අර ඒ අපි මුලින් කතා කළානේ අර පුලින තූපිය තෙරුන් වහන්සේ සම්බන්ධ. එතන උන්වහන්සේ අර ඇමරික නදියේ ඒ අර වැලි ගොඩ ගොඩ ගහගෙන වැඳුම් පිදුම් කරන්නේ සාමාන්‍ය ප්‍රාථමික මිනිස්සෙක් හැටියට නෙමෙයි. එහෙමයි. ඒ වෙනකොට උන්වහන්සේ ධානලාභී 이르දි බල ඇති යෝගිවරේ. එහෙම නැත්නම් තාපසේ. විශාල ශිෂ්‍ය පිරිසක් හික්මවන තාපසවරේ. එතකොට උන්වහන්සේට හිතෙන්නේ මම බොහෝ දෙනාට මඟ පෙන්වීම කරනවා ගුරුවරයෙක් හැටියට මටත් ගුරුවරයෙක් ඉන්නට. කවුද මට ගුරු වෙන්නේ? කියලා සොයද්දි තමයි Tamanට ගුරුවරයෙක් හැටියට ඇසුරු කරන්න පුද්ගලයෙක් පෙනෙන්නේ නැහැ. හැබැයි තමන් වේද වේදාන්තයන්හි අහලා තියෙනවා කලින් කලට ලෝකෙ මෙන්න මේ විදිහට සියල්ල අවබෝධ කරගත්තු ਸਰවඥන් වහන්සේලා ලෝකෙ පහළ වෙනවා එතකොට ඒ තමන් අහලා තියෙන ඒ දහමට අනුව තමයි මේ බුදු ගුණය සිහි කරගෙන අර පුලින තූපය සකස් කරන්නේ. දැන් ඒ පුලින තූපිය තෙරුන් වහන්සේ සිහිපත් කරන කාරණේ බැලුවම පේනවා දැන් තාපසතුමා ධාන වඩලා තියෙනවා ඒ වෙනකොට 이르දියාදී අභිඥාවන් උපදවාගෙන තියෙනවා. දැන් ඒ ඒ කතාවෙත් සඳහන් වෙනවා රත්තරණින් රන් නෙළුම් මවලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒතකොට රන් පියුම් මවන්නට පුළුවන් මට්ටමට තමන්ගේ 이르දිය දියුණු කරගෙන ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන දක්වා දියුණු කරලා ඊට පස්සේ තමයි ඉද්ධි විද ඥානෙ ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ. දැන් එතකොට ඊතරම් මනස දියුණු කරගෙන 이르දිවිද ඥානය උපදවාගත්තු ඒ තාපසතුමාට පවා ඕනනම් මනසින්ම බුදු ගුණය සිහි කරන්න බැරි කමක් නැහැ. හැබැයි එතුමාටත් අර ඇමරිකන් අධිය Taman දෝතින් එකතු කරලා ගොඩ ගහගත්තු වැලි ගොඩ සංකේතයක් හැටියට ලොකු සහයක් වෙලා තියෙනවා. අර බුද්ධ ගුණය ආවර්ජනා කරන. ඒ වගේම මනස නිකලස් භාවයට පත් කරන. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දැන් මේ මහා තාර්කික මතවාද ඉදිරිපත් කරන අය කතා කරන විදිහට මේ මනස තමයි සකස් කරන්න ඕන අවබෝධය තමයි දියුණු කරන්න ඕන ප්‍රඥාවයි දියුණු කරන්න ඕන ඒකට මේ ප්‍රාථමික දේවල් මොකටද වගේ කතාවක් එයයි කරනවා දැන් ඇත්තටම අරවින්ද මහත්තයා මටත් මුල් කාලේ ওই අදහස තිබුණා ඒ කියන්නේ මමත් කල්පනා කළා දැන් මේ මේ කය සකසන්නට වෙහෙසෙන එක දැන් දැන් මේ මේ ගැටලුව මට ආවේ මුල් කාලේ මගේ සමහර ගුරුවරු මට සිහිපත් කළා භාවනා කරනකොට හරියට ඉරියව්ව තියාගන්න ඕන හොඳට මේ කය නිසල්මන්ව තියාගන්න ඕන ඉතින් එහෙම තියාගන්න බැරි නම් ඒකට අර යෝග අභ්‍යාස ටිකක් එහෙම කරලා හොඳට ආසනේ සකස් කරගන්න ඕම ගැ. ඉතින් මම දැන් ටික දවසක් අර යෝග අභ්‍යාස කරනකොට ඉතින් වෙහසයිනේ අමාරුයිනේ. මම ගන්නකොට මට හිතෙච්ච දේ තමයි මේ දැන් අපි මේ උත්සාහ කරන්නේ මේ කය සකහන්නද හිත සකසන්නද හිතනේ සකස් කරගන්න ඒ නිසා මේ කයට වෙහෙසිලා වැඩක් නැහැ ඒ නිසා මම හිත සකස් කරගන්නවා කියලා මම කල්පනා හැබැයි තවත් වසර ගණනාවක් යනකොට තමයි මට තේරෙන්න ගත්තේ හිත සකස් කරන්න මේ සිත විතරක් වියුක්තව අරගෙන අවකාශය තියලා අපට හදන්න බෑ. හිත කියන එක හැම විටම කයත් එක්ක බද්ධ වෙලා පවතින. කය හැම විටම මේ පාරිසරික සාධකත් එක්කලා බද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම කල්පනා කරනවා නම් නෑ නෑ අපි නිවන් දකින්න යන්නේ. ඉතින් මේ කෑම කන්න ඕනේ නෑනේ නිවන් දකින්න. ඒ කෙලස් නසන එක වෙනම කතාවක්. මේ කෑම කනවා කියන එක නිකන් තෘෂ්ණාව වැඩෙනවා. එහෙම කල්පනා කරලා මම කෑම නැවැත්තුවොත් එතකොට ඒක හරි දාර්ශනික කතාවක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් ආහාර වර්ජනය කරපු ගමන් කය දුබල වෙනවා. කය දුර්වල වෙච්ච ගමන් අර මනස දුර්වල වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී සිද්ධාර්ථ කුමාරයා හැටියට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. එදා සමාජයේ තිබිච්ච දුෂ්කර ව්‍රතකම. ඒ දුෂ්කර ව්‍රතකම වල පදනම මොකක්ද? විමුක්තිය ලැබීම සඳහා කෙලස් නැසීම සඳහා මේ කායික අවශ්‍යතා සම්පූර්ණයෙන් නොසලකා හරිනවා. එහෙමයි. එතකොට කායික පාරිසරික වශයෙන් ලැබෙන සහයෝගය නොසලකා හැරලා මේ කයට දැඩි වෙහෙසක් ඇති කරමින් මනස දියුණු කරන්න උත්සාහ කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ ක්‍රම සියල්ලක්ම අධ්‍යයනය කරලා පැහැදිලි කළා, තහවුරු කළා නිවන් මඟ යනවා නම් මේ අන්තය දුරු කරන්නට ඕන. මොකක්ද මේ කායික අවශ්‍යතා කප්පාදු කරලා මේ ගමන යන්නට බෑ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? සිත පුහුණු කරනවා නම් කය සමතුලිත කරගන්නට වෙනවා. කායික සහයෝගය නැතිව හුදෙක් මනස පුහුණු කරන්න බෑ. දැන් අරවින්ද මහත්මයා මේ මනුස්ස ලෝකේ තියෙන විශේෂත්වයත් ඒකයි. කය සහ සිත එකට බද්ධ වෙලා තිබීම මත තමයි මේ මානසික සංවර්ධනයට ලොකු සහයක් ලැබෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ මනස විතරක් දියුණු කරන්න පුළුවන් ප්‍රඥාවයි දියුණු කරන්න ඕන. ඒකට මේ කය සංතරපණය කරමින් වෙහෙසෙන්නේ මොකද? මේ තාපසු කල්ලිකාන යෝගයේ හැටියට ඉන්ද්‍රිය පිනවනවා කියන එක වෙනම දෙයක්. හැබැයි අර කායික වශයෙන් අවශ්‍ය සමතුලිත බව පවත්වාගෙන යනවා කියන එක තවත් දෙයක්. ඒ කායික සමතුලිත බව පවත්වාගෙන මනස සුව පහසුවෙන් වර්ධනය කිරීම සඳහා අර බාහිර පාරිසරික සාධක විශේෂයෙන් අපට උදව් වෙනවා. එහෙමයි. අරවින්ද මහත්තයා මේක හරීම සියුම් කාරණයක්. මොකද දැන් මේ ලෝකයා හැමතිස්සෙම මේවා දිහා බලන්නේ ආත්ම මූලික සංකල්ප. එහෙමයි. ඒ කියන්නේ මට ඕන නම් මට ඕන දෙයක් කරන්න පුළුවන්. මට ඕන නම් නිවන් දකින්න, මට ඕන නම් හිත හදන්න, එහෙම කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන මම කියලා කෙනෙක් නැහැ. සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක් කියලා දෙයක් නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය. එතකොට නාමයේ රූපයත් එක්ක බද්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා රූපේ නාමයත් එක්ක ක්‍රියාත්මක බද්ධ වෙලා ක්‍රියාත්මක මේ අන්‍යෝන්‍ය සහදායකත්වයෙන් ක්‍රියාත්මක වෙනවා එතකොට නාම ධර්ම වඩන්න මේ රූප ධර්ම වල සහයෝගය වැදගත් වෙනවා. දැන් අපි ඇසින් දකින දේ මත තමයි අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ චක්කු විඤ්ඤාණයත් එක්ක. දැන් අභිධර්මයේ ටිකක් ඉගෙන ගත්තන් පස්සේ ඒක පැහැදිලිව පේනවා. දැන් ඔය සමාජයේ ඔය බුද්ධ පූජාවට ඔය සංකේත වලට ඔය නිග්‍රහ කරන චෝදනා කරන අය අර මහා ගැඹුරු දර්ශනයක් දන්නවා වගේ පෙන්වුවට මේ දහමේ හැබෑ දර්ශනය මේ අභිධර්මයේ තුල ගැබ් වෙලා තියෙනවා. එහෙමයි. ඒතකොට ඒවා අත්පොත් තියලවත් නැහැ. නැහැ. දැන් අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් හුඟක් මේ සමාජය තුළ කතා වෙන දෙයක්නේ. ඔව්. මේ අපේ මේ බුදුදහම විකෘති වෙමින් යනවා. මොකද අපි මේ වන්දනාවට යටත් වෙලා. යටත් වෙලා. චෛත්‍ය හදනවා, පන්සල් හදනවා, ස්වාමින් වහන්සේලා මේ එක එක විකාර කරනවා. කරනවා. ඒක නෙමෙයි අපි කල යුත්තේ. අපි හිත හදන්න ඕනේ. ඉතින් මේ මේ කාර් දැන් අපි සමාජ ජාල මාධ්‍යවල ගන්නකොට මේ පින්කම් කෙරෙහි මේ තාරුණ්‍ය ගැටීම තරුණ මහලු ඔක්කොම. ඔව්. මේ මේ निराගමික කියන කණ්ඩායම බිහි කරගෙන තියෙනෙත් ওই සංකල්පෙම අපේ ස්වාමීන් වහන්සේ. එතකොට අර විදිහට දැන් ඒ අය කියන කතාවේ යම් සත්‍යයක් නැතුව නෙමෙයි. ඒ කියන්නේ අද නිකම් මේ විකාර රූපී විදිහට ධර්මයේ විකෘති වෙමින් පවතින ස්වභාවයකුත් අපට පේනවා. හැබැයි විකෘතිය කියලා කියන්නේ මොකක්ද? ඒ විකෘතිය ඇති වෙන්නේ කොහොමද කියලා අපි පරිස්සමින් තේරුම් ගන්න. අපේ ස්වාමීන් වහන්සේ මට තේරෙන දෙයක් ඔබ වහන්සේ මාව නිවැරදි කරන්න. ඔව්. එයාලා මේ විකෘතිය කියලා පෙන්නමින් කරගන්නේ තමන්ව විකෘති කර ගැනීම. ඒ කියන්නේ අරවින්ද මහත්තයා ඒගොල්ලෝ විකෘතිය හැටියට පෙන්වන්න උත්සාහ කරන්නේ තමන් අනුමත නොකරන තමන්ගේ රුචිකත්වයට පරිබාහිර සියල්ල විකෘති. එහෙමයි. තමන් කැමති නම් තමන් අනුමත කරනවා නම් ඒක ප්‍රകൃතිය. එහෙම විකෘතිය ප්‍රകൃතිය තීරණය කරන්න බෑ තමන්ගේ රුචිකාරිකත්වය. දැන් උදාහරණයක් හැටියට දැන් මම කැමති දේ අරවින්ද මහත්මයා අකමැති වෙන්න පුළුවන්. අරවින්ද මහත්මයා කැමති දෙයට මං අකමැති වෙන්න පුළුවන්. ඒතර අරවින්ද මහත්මයා කැමති දෙයට මං අකමැති වෙනකොට මං ඒක අර්ථකථනය කරන ඒක විකෘතිය කියනවා. මම කැමති දෙයට අරවින්ද මහත්මයා අකමැති වෙනකොට ඒක අර්ථකථනය කරන ඒක විකෘතිය කියලා. ඒකයි මම මුලින්ම සිහිපත් කළේ මේ ධර්මයේ විනිශ්චය කිරීම තම තමන්ගේ රුචි අරුචිකම් මත හෝ සාහිත්‍ය නිර්ණායක මත හෝ දේශපාලන මතවාද මත හෝ ඓතිහාසික මූලාශ්‍රය මත හෝ වෙනත් ශාස්ත්‍රයකට අනුගතව මේ ධර්මයේ විනිශ්චය කරන්න බෑ. ධර්මයේ විනිශ්චය කරන්න ඕන හේතුඵලය නැමැති විශ්ව ධර්මයේ පාදක කොට. එහෙමයි. ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ගැඹුරු ධර්ම කොටස පාදකයි. ඒතර මේවා විග්‍රහ කරන්නේ අභිධර්මයේ. චිත්තචෛසික රූප නිබ්බාන මේවාෙහි පවතින මූලික ගති ලක්ෂණ. ඒවා අන්‍යෝන්‍ය සහදායකත්වයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒතර මේවා පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කරගත්තාම ඒ ගැඹුරු ධර්මය ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න තමයි ඔහුට තේරෙන්නේ මේ චෛත්‍යයක් බුදු පිළිමයක් බෝධියක් කියන එක සංකේතයක් වුණාට ඒවා නේත්‍ර දෘෂ්ටියෙන් අපි ග්‍රහණය කරනකොට ගෞරවනීය සිතින් අපි ඒවා අරමුණු කරනකොට ඒ තුල කුසල් සිතුවිලි ජනිත ඒ තුල අපේ මනස ප්‍රසන්න වෙනවා ප්‍රබහමත් වෙනවා. ඒ තුලින් අපිට නැවත නැවත අර ධර්ම මාර්ගයේ සිහි වෙන්න ප්‍රඥාව සිහි වෙන්න බුදුහාමුදුරෝ සිහි වෙන්න මගක් හැදෙනවා. ඒ නිමිත්ත හේතු කොටගෙන. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සමස්ත සත්වයාගේ ක්‍රියාවලියම ඉදිරියට පවතින්නේ මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණුත් එක්කලා. එතකොට ඉන්ද්‍රිය අරමුණු සම්පූර්ණයෙන් නැවැත්තුවොත් එහෙම මේ සිත ක්‍රියාත්මක වෙන්නට විදිහක් නැතු යනවා. එතකොට මනස වැඩෙන්න අපි අර බාහිර අරමුණ අපිට ලොකු සහදායකත්වයක් සපයනවා. එහෙම. ඒ කියන්නේ අපේ ස්වාමිනාස අපේ මේ ආධ්‍යාත්මික ගමනට කායික මානසික පාරිසරික කියන සාධක අත්‍යවශ්‍යයි. හතරම අත්‍යවශ්‍යයි. එතකොට දැන් මම උනත් මුලින් කල්පනා කළා සිත පුහුණු කළ යුතුයි ප්‍රඥාවයි දියුණු කරගත යුත්තේ. ඒකට මේ කය සකස් කර කර මේ බාහිර ලෝකයේ ගැන අවධානය යොමු කරගෙන මේ ඔක්කොම ගැන හිතන්නට දෙයක් නැහැ කියලා මමත් කල්පනා කළා. නමුත් කාලයක් යනකොට මට තේරෙන්න ගත්තා ඒක එහෙම කරන්න බෑ. එහෙමයි. අපිට සිත පුහුණු කරනවා නම් අනිවාර්යෙන් කය සමතුලිතව පවත්වා ගන්නවා. කය සමතුලිතව පවත්වා ගන්නවා නම් අපේ ආහාර රටාව සෞඛ්‍ය සමබරව පවත්වා ගන්න වෙනවා. ඒව සමබරව පවත්වා ගන්නකොට අපි ඉන්න තැන පිරිසිදුව පිළිවෙලට තියාගන්න වෙනවා. එතකොට අපි දෛනිකව පෙරුවන් වන්දනා කිරීම. එතකොට දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට දැන් ඔය අද කාලේ හුඟක් දෙනා කතා කරනවානේ මේ භික්ෂුන් වහන්සේලා පිරිහිලා කියලා. ඒ පිරිහෙන්න හේතුව හොයලා බැලුවොත් උන්වහන්සේලා අතීත කාලේ භික්ෂුන් වහන්සේලා උදේට හවසට පෙරුවන් වන්දනා කළා. බුදු පිළිමේ ළඟට ගිහිල්ලා, චෛත්‍ය ළඟට ගිහිල්ලා, බෝධිය ළඟට ගිහිල්ලා වතාවත් කරලා ඒ කටයුතු කළා. එතකොට වත්තක් නපරිපූර්ණතෝ නසීලං පරිපූර්ණති. ඒ වත් පිළිවෙත් කරන්නේ නැති තැනත්තා සීලය සම්පූර්ණ කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ දුක්ඛාන පරිපංචති. එතකොට සීලය පිරිසුදු නැත්තම් ප්‍රඥාව වැඩෙන්නේ නැත්තම් ඒ තැනත්තා දුකින් මිදෙන්නේ නැහැ. එතකොට දුකින් මිදීම සඳහා යන ගමනේදී අපට අර වත් පිළිවෙත් කිරීම අපේ ශාස්ත්‍රූවරයා නැවත නැවත සිහිපත් කිරීම උන්වහන්සේට ගෞරව දැක්වීම උන්වහන්සේ දෙසූ දහමට ගෞරව කිරීම අපේ ගුරුවරු නැවත නැවත සිහිපත් කිරීම ඒව තුළින් තමයි අපේ මනස අර ධර්ම මාර්ගයේ පිහිටා සිටින්නට හොඳ ශක්තිමත් අත්විවරමක් සැලසෙන්නේ. එතකොට අද ඇතම් ඒ සමාජ කණ්ඩායම් විවේචනය කරනවා මේ භික්ෂුන් වහන්සේලා පිරිහීමටපත් වෙලා යනවා කියලා. එතකොට මේ පිරිහීමේ මූලය අරගෙන බැලුවොත් අර තමන්ගේ වත් පිළිවෙත් ආදී ප්‍රතිපදාවෙන් ඈත් වීම. එහෙමයි. එතකොට හැබැයි ඒ වික්ෂුන් වහන්සේලා පිරිහිලා කියන කණ්ඩායමම ඒ පිරිහෙන්න හේතු මොනවද කියලා නැවත විමර්ශනය කරන්නේ ඒගොල්ලෝ අනිත් අතට කියනවා ඒ අර වන්දනාමාන කිරීම, චෛත්‍යයට වැඳීම, බෝධියට වැඳීම, බුදු පිළිමයට වැඳීම වැඩක් නෑ. වැඩක් නෑ. අවසානයේ ඒ වැඩක් නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න ගිහිල්ලාම තමයි අර සමාජයෙන් පිරිහිලා. පිරිහිලා දෙන්නේ. කියන්නේ අපේ ස්වාමිනාස් අවසරයි දැන්. එයාලා කියන්නේ වතාවත වැඩක් නැහැ කියලා අතහැරීමම තමයි මේ පිරිහීමේ මූලික මූලික වෙලා තියෙන්නේ. දැන් ඔය යම් යම් කණ්ඩායම් ඔය විදිහට ඒවා වැඩක් නැහැ කියන අය දැන් සමහර භික්ෂුන් වහන්සේලාත් ඔය ආකල්පවල ඉන්නවා. එහෙම අපි දැන් ඔය ඒක අපි නම් වශයෙන් කිව්වට වරදක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මොකද ඒක ප්‍රසිද්ධ කාරණයක් නිසා මහාචාර්ය වල්පොල රාහුල නායක හාමුදුරුවෝ. උන්වහන්සේ විශාරද පඬිවරයෙක් හැටියට ලෝක ප්‍රකටයි. එහෙම ගැන කිසි විවාදයක් නැහැ. හැබැයි උන්වහන්සේ උනත් තරුණ කාලේ ওই බුද්ධ පූජාවට යම් යම් විරුද්ධ මතවාද ප්‍රකාශ කරපු අවස්ථා තිබුණා. එතකොට ඒ කියන්නේ ඒ නිකන් එහෙම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ පිළිම ඉස්සරහා පුද පූජා තැපපත් කිරීම තේරුමක් නැහැ කියන විදිහ ආකල්ප. හැබැයි ඒ උන්වහන්සේ තරුණ කාලේ හිටපු මතය. හැබැයි අවසාන කාල වෙනකොට උන්වහන්සේ ඒක පිළිගත්ත පැහැදිලිව ඒ අදහස වැරදි කියන්නේ. එතකොට ඒක ඒක ඒ තරුණ වයසේ තරුණ ආකල්පයත් එක්කලා කියපු කතාවක් කියන්නේ. ඉතින් අන්න ඒ වගේ සමහර භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා ඒ උදේ හවස තෙරුවන් වන්දනා කිරීම මේ බුදුමැදුරට ගිහිල්ලා බෝධිය ළඟට ගිහිල්ලා චෛත්‍ය ළඟට ගිහිල්ලා ඒ වතාවත් කිරීම ආදිය ඒවා තරම් වැදගත් දේවල් නොවේයි කියලා හිතනවා හිතලා ඒ අය කල්පනා කරනවා මේ ಗುಣධම් වැඩිම ප්‍රතිපත්ති පිරීම තමයි වැදගත් කියලා හැබැයි තර්කානුකූලව එතන හිටියට ප්‍රායෝගික ලෝකයේ තුල අර විදිහට බුදු මැදුරට ගිහිල්ලා බෝධිය ළඟට ගිහිල්ලා චෛත්‍ය ළඟට ගිහිල්ලා ඒ වත්පිළිවෙත් නොකරන තැනැත්තා බුදු තමන්ගේ ශාස්ත්‍රවරයා ගැන ගෞරවයෙන් ගුරුවරයා ගැන ගෞරවයෙන් නොසලකන තැනැත්තා තුල මොනම සීලයක්වත් මොනම ප්‍රතිපදාවක්වත් පිළිටන්නට මගක් සැලසෙන්නේ නැහැ. එහෙමයි. දැන් එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් අපේ මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් නෙමේ වන්දනාව මේ වත්පිළිවෙත් කියන එකට නෙවෙයි ගැටීම තියෙන්නේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් කියනවා ಜಾති කණ්ඩායම් දෙකක් අපි ගමු. එක්කෙනෙක් වන්දනා කරනවා ඒ තුලින් මේ ඒ ඒ වන්දනාව තුළ එයාගේ නිකන් වෙන බලාපොරොත්තු තියෙන එක්ක ප්‍රසාදය හරි මොනවා හරි යම්කිසි බලාපොරොත්තුවක්. තව කෙනෙක්ගේ වන්දනාව තියෙනවා මේ තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරලා ඒකට කෘතගුණ සැලකීමක්. දැන් ඔය හුඟක් අද විවේචනය කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ සමාජ මාධ්‍ය ජාලාවල මේ වන්දනා ක්‍රම මගින් අපි නැවතත් අර ගස්ගල් අදහන ගෝත්‍රික සමාජයකට ඇදිලා ගිහිල්ලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ අපිට මේ බණ කියන්නේ අපිට මේ උන්වහන්සේට මේ කියන ගාථා කියලා වන්දනා කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඔය එහෙම මත තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ චෛත්‍ය ධාතු එහෙම දේවල් තිබ්බේ නැහැ. ඉතින් උන්වහන්සේව අනුමත කරලා නැහැ. උන්වහන්සේව දේශනා කරලා නැහැ. මේ නැති මේ වෙන දහමකින් එකතු වෙච්ච මේ බමුණු දහමේ දේවල් එකතු කරගෙන තමයි අපි මේවා කරන්නේ. මොකක්ද අපේ ස්වාමීන් වහන්සේ වහන්සේගේ සම්බන්ධව තියෙන අදහස? දැන් ඊටාම් වැදගත් තැනකට අපි ආවේ අරවින්ද මහත්මයා. දැන් ඇත්තටම ඕනෑම වැදගත් ඕනෑම දාර්ශනික ගැඹුරු සංකල්පයක් තුල ප්‍රාථමික නිෂ්ඵල දේවල් කාලයාගේ ඇවෑමෙන් ගොඩ නැගෙන්න පුළුවන්. ඒවා සමග මොහු වෙලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි සමයේ හිටපු භික්ෂු පිරිස ගත්තා වුණත් ඒ භික්ෂුන් වහන්සේලා මුල්ම අවධියේදී කෙලින්ම විමුක්තිය ඉලක්ක කරගෙන කටයුතු කළා. අවුරුදු 20ක් යනකම් බුදුරජාණන් වහන්සේට විනය ප්‍රඥප්තියක්වත් පනවන්නට ඕන වුණේ නැහැ. ඒ මොකද ආපු වැඩේ හරියට කරගෙන ගියා. එහෙමයි. හැබැයි අවුරුදු 20න් පස්සේ බුදුහාමුදුරුවෝ ජීවමාන අවධියේහිම අවුරුදු 20න් පස්සේ බුදුහාමුදුරන්ට සිද්ධ වුණා මෙන්න මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා පැනවීම කරන්න. ඇයිද? කාලයාගේ ඇවෑමෙන් අර කොච්චර ගැඹුරු දර්ශනයක් තිබුණා වුණත් ඒකට අවතීර්ණ වෙන හැම දෙනාම ඒ ගැඹුරු දහම ගැඹුරු දර්ශනයට අනුව තමන්ගේ පරමාර්ථය හඳුනාගෙන සියලු දෙනාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අතර දුර්වල චරිත තියෙන්න පුළුවන් මූලික පරමාර්ථයෙන් ගිලිහෙන පිරිස ඉන්නට පුළුවන් මග නොමග වරද්ද ගන්න පිරිස ඉන්නට පුළුවන් නොකල යුතු දේ කරමින් කල යුතු දේ බැහැර කරන පිරිස ඉන්නට පුළුවන් එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදී උන්වහන්සේ ඒවට ප්‍රඥප්ති පැනෙව්වා එහෙමයි මේක කල යුතුයි මේක නොකල යුතුයි ඉතින් ඒ වගේ උන්වහන්සේගේ පිරිණිවීමෙන් පසුවත් කලින් කලට මේ සමාජය තුල මේ සාසනික ප්‍රතිපදාවට අවශ්‍ය දේවල් වගේම අනවශ්‍ය දේවලුත් කලින් කලට එකතු වුණා ඒක අපිට පිළිගන්න සිද්ධ හැබැයි එහෙම කලින් කලට අනවශ්‍ය දේවල් එකතු වෙනකොට ඒ භික්ෂු පිරිස ඒකරාශී වෙලා රජු සමග කතිකාවත් කරගෙන රජුගේ අනුග්‍රහය ඇතිව යම් යම් කතිකාවත් නිර්මාණය මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් ඒ කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් පමණයි විනය ප්‍රඥප්ති පනවන්නේ. එහෙමයි. තථාගතයන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ භික්ෂූන් වහන්සේලා විනය ප්‍රඥප්ති පනවන්නට යන්නේ නැහැ. එහෙමයි. මොකද එහෙම එහෙම පනවන්නට ගියොත් ඒ ඒ භික්ෂූන් වහන්සේ පනවන දේ අනිත් භික්ෂූන් වහන්සේලා ඒක බාර නොගන්නට පුළුවන්. එහෙම වුණොත් එතන මේ බෙදීමක් ඇති වෙනවා. සර්වඥතා ඥානයක් නොමැතිකම නිසා ඒක සමට පොදු වෙන අවස්ථාවක් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා දැන් රටක් ගත්තන් පස්සේ අපේ රට ගත්තන් පස්සේ අපේ රටේ කලින් කලට ඒ විදිහට භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිපදාව තුළ යම් යම් නොගැලපෙන නොකටයුතු දේවල් මතුවෙනකොට සංඝයා ඒක රාශී වෙලා සාකච්ඡා කරලා කතිකාවත් කියලා කොටසක් පනවගත්තා. එහෙමයි. කතිකාවත් කියලා කියන්නේ මින් ඉදිරියට සමස්ත සංඝයා මෙන්න මේ විදිහටයි පැවතිය යුත්තේ. ඊට පස්සේ ඒකට රජුගෙන් අනුග්‍රහය ගත්ත රාජ්‍ය අනුග්‍රහය ගත්ත ඒ කතිකාවතට අනුව ඒ වැඩපිළිවෙල නොකරනකොට අර සංඝයාට පුළුවන් ඒ ඒකට පටහැනි තැනැත්තාව සංඝ සංස්ථාවෙන් බැහැර කරන්න. ඒක සුදුසු නැහැ කියන. ඒතකොට ඒක බැහැර කළාම රජු විසින් ඒ සංඝයාගේ තීරණය පිළිගන්නවා. එහෙමයි. ඒ සංඝයාගේ තීරණය පිළිගන්නේ ඇයි? මේ කතිකාවතට අනුව මේක වැරදි දෙයක්, මේක නුසුදුසු දෙයක්. ඒ නිසා එහෙම කළොත් මේ ශාසනය පිරිහීමටපත් වෙනවා. ඒ නිසා ඒක නොකළ යුතුයි. දැන් නොකළ යුතුයි කියන දේ නැවත නැවත කෙරෙනවා නම් බුද්ධ ප්‍රඥප්තියට අනුව සංඝයා විසින් එකතු වෙලා අර භික්ෂුන් වහන්සේට අවවාද කරනවා, අනුශාසනා කරනවා, සැකසෙන්නේ නැත්තම් බැහැර කරනවා. ඒතර බැහැර කළාට පස්සේ රජය මැදිහත් වෙලා තියෙනවා. ඒ බැහැර කිරීම එහෙමම නීතිමය ආකාරයෙන් තහවුරු කරා. එහෙමයි. දැන් අද වර්තමානයේ වෙනකොට අරවින්ද මහත්මයා යම් යම් සාසනික වශයෙන් ඒ වගේ නොසුදුසු පැතිවලට යොමු වෙමින් පවතින අවස්ථා තියෙනවා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා දේශපාලනයට යාම. ඒතකොට ඒ වගේ දේවල් වලින් ලොකු හානි සිද්ධ වෙනවා. හැබැයි ඒවට කතිකාවත් පනවන්නට ඕන. ඒවට මේ රජයේ අනුග්‍රහයක් ලබාගෙන නැවත එසේ නොකරන තැනට කටයුතු කරන්නට ඕන. ඒවට මොකුත් වැඩපිළිවෙලක් යොදන්නේ නැහැ. මේ අර සද්ධාව වැඩෙන ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාවට යොමු වෙන මේ වන්දනාව අල්ලගෙන ඒවට බොහොම විවේචනය කරනතර ඒකත් එක්කලා අපිට පැහැදිලිව පේනවා ඒක ਵਿਚාරපූර්වක මනසකින් කරන දෙයක් නෙමෙයි තමන්ගේ රුචි අරුචිකම මත කරන කටයුත්තක් එතන මූලික වශයෙන් තියෙනවා අනිත් කාරණේ තමයි අපි තේරුම් ගන්නට ඕන මේ වන්දනාමාන කිරීම කියන එක එක එක දැන් අපි උදාහරණයක් හැටියට ගත්තේ අර මහාචාර්ය වල්පොල රාහුල ස්වාමින් වහන්සේ පවා එක්තරා කාලයක ඒ විදිහේ ආකල්පයක ඉඳලා තියෙනවා. හැබැයි උන්වහන්සේගේ මනස මොහුකුරා යනකොට උන්වහන්සේ විසීම පිළිගෙන තියෙනවා ඒ අදහස ඒ ආකල්පය වැරදි කියන එක. ඉතින් ඒක ඒක තේරුම් ගන්නට හුදෙක් දැනුම විතරක් තිබිලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ප්‍රතිපත්ති ක්‍රමයේ යන ආකාරය අපි හරියට තේරුම් ගන්න. එහෙම. දැන් අපි පෙර දිනෙත් කතා බහ කළා මිහිඳු මහරහතන් වහන්සේ විසින් තමයි මේ ධහම ලංකාවට හඳුන්වා දුන්නේ. එතකොට ඒ හඳුන්වා දුන්නු මහරහතන් වහන්සේ විසින් තමයි බෝධින් වහන්සේගේ ශාඛාවක් ගෙනල්ලා රෝපණය කරලා චෛත්‍ය ඉදි කරලා මේක දිගින් දිගට සංස්කෘතියක් බවට පත් කළේ. ඒ නිසා එදත් අපි කතා කළා යම්කිසි සමාජයක ආචාර ධර්ම ಗುಣධර්ම එතකොට යම්කිසි ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් ඉදිරියට පවත්වාගෙන යන්නට මේ සංස්කෘතිය වැදගත් වෙනවා. හැබැයි සංස්කෘතියක් හැදුනහම කාලයාගේ ඇවෑමෙන් ඒවා අර්ථ විරහිතව පාවිච්චි කරන පිරිසක් ඉන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ නැහැ අද කාලේ වන්දනාමාන කරන චෛත්‍ය හදන බුදු පිළිම හදන බෝධි වහන්සේලා රෝපණය කරන ඒවට වැඳුම් පිදුම් කරන සියලුම දෙනා නිවැරදි પરමාර්ථයෙන්ම ඒ වන්දනාව කරනවා කියලා අපි කියන්නේ නැහැ. ඒ අතර ඕන තරම් ඉන්නට පුළුවන් අර පෙර අතීතයේ ගස්ගල් වඳින ක්‍රමයට වැඳුම් පිදුම් කරන අය. නමුත් එහෙමයි කියලා අපට අර අර්ථ සම්පන්නව වැඳුම් පිදුම් කරන සියල්ල නිග්‍රහ කරලා බැහැර කරලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. අපි කල යුත්තේ හරියට ඒ බුද්ධ වන්දනාවක් කරනවා නම් බෝධි පූජාවක් තියනවා නම් චෛත්‍ය වන්දනාවක් කරනවා නම් ඒක අර ප්‍රාථමික ගස්ගල් වඳින රටාවට යන්නේ නැතිව බුදුගුණ සිහි කරගෙන ඒ ඒ ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවකට මඟ සැලසෙන හැටියට අර්ථවත්ව කරන්නේ කොහොමද කියලා සමාජයට හඳුන්වා දෙනවා. දැන් ඒකට අපට බෞද්ධ ඉතිහාසය තුලම හම්බ වෙන ඉතාම හොඳම සාධකයේ තමයි අරවින්ද මහත්මයා දැන් බුදුරජාණන් වහන්සේ දිනක් උදෑසන වැඩම කරනකොට උන්වහන්සේ දකිනවා සිගාල කියන ගෘහපති පුත්‍රයා උදේ පාන්දර නාලා තෙත ඇඳුම් පිටින් තෙත කෙස් පිටින් ඒ ඒ පැත්තට හැරි හැරි වඳිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා විමසුවා මේ මානවකය මොකද්ද මේ කරන්නේ? එතකොට ඔහු කියනවා ස්වාමීනි මේ මගේ තාත්තා මැරෙනකොට මට කිව්වා හැමදාම උදේට නාලා මෙහෙම තෙත ඇඳුම් පිටින් සදිසාව নমස්කාර කරන්න. ඒකෙන් යහපතක් වෙනවා. ඒ මගේ තාත්තා කිව්ව අවවාදයයි මම මේ ඉටු කරන්නේ. අද කාලේ කෙනෙක් නම් මොනවා කියයිද? මේ මෝඩකම, අනුවණකම මේ මේ දිශාවලට වැඳ වැඳා ඉන්නෝ කියලා නිග්‍රහ කරන එකයි කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක අගය කරලා උන්වහන්සේ ඒකට අලුත් අර්ථකථනයක් දෙනවා. ආර්ය විනයෙහි සදිසා නමස්කාරයක් තියෙනවා. ඒක ඊට වඩා වෙනස්. එතකොට ඒ මොකද්ද කියලා අර තරුණයා විමසුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඔබ නැගෙන හිර දිසාවට වඳිනවා නම් ඒකෙන් අර්ථවත් වෙන්නේ ඔබ මව්පියන්ට ගරු කරන කෙනෙක් වෙන්නට ඕන. ඔබ මව්පියන්ට ගරු කරන්නේ නැත්නම් ඔබේ නැගෙනහිර දිසාවට වන්දනාව අර්ථවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ පියා කියපු හැටියට ඔබ නැගෙනහිර දිසාවට වැඳීම වරදක් නෙමෙයි. හැබැයි වැඳීමෙන් අදහස් කරන්නේ මෙන්න මේ අර්ථයයි. මේ මේ වැඩිහිටියන්ට මව්පියන්ට ගරු කිරීම. ඒ නිසා ඔබ නැගෙනහිරට වඳින කෙනෙක් නම් ඔබ මව්පියන්ට ගරු කරන කෙනෙක් වෙන්න ඔබ බටහිර දිසාවට වඳින කෙනෙක් නම් ඔබ අමුදරුවන්ට මානුෂීය විදිහට සලකන කෙනෙක් වෙන්න. ඔබ උඩ දිශාවට වඳින කෙනෙක් නම් ශ්‍රමණ බ්‍රාහමණයින්ට ගරු කරන කෙනෙක් වෙන්න. ඔබ යට දිශාවට වඳින කෙනෙක් නම් ඔබට සේවය කරන දැසිදසුන් සේවක සේවිකාවන්ට මානුෂීය ආකාරයෙන් ඒගොල්ලන්ට සලකන කෙනෙක් වෙන්න. මේ විදිහට සමස්ත සමාජය තුල අපට ඇසුරු කරන්න තියෙන සියලුම සමාජ කණ්ඩායම් අර දිශාවලට අනුයුක්ත කරලා අර තෙත ඇඳුම් පිටින් ඒ ඒ දිශාවට වැඳ වැදා හිටපු නිකන් අර්ථ ශූන්‍ය කාර්යය. දැන් සාමාන්‍ය කෙනෙක් නම් කියන්නේ ඔయిత වඩා හොඳයි ගෙදර ගිහිල්ලා මේ උදැල්ලක් කරගෙන උදලු ගාලා මේ අලබතල ටිකක් හිටව ගත්තරම් ඔయిత වඩා වටිනවා. එහෙම නොකිය එහෙම නිග්‍රහ කරන්නේ නැතුව අර අර්ථ ශූන්‍ය කාරණයට ගැඹුරු අර්ථයක් එකතු කළා. එතකොට අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔය හොඳ කාරණාවක් ඔබ වහන්සේ මතක් කරේ. අපිට මේ කාල වේලාව සීමිතයි. <laughs> නමුත් මට මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගේ විසඳ ගන්නම හිතෙනවා. දැන් අදට තියෙනවානේ ඇත්තටම මේ භික්ෂුන් වහන්සේලා මේ වැඳ වැඳ මොනවද මේ කරන්නේ පන්සලේ වගාවක්වත් කරානා <laughs> රටට ජාතියට හොඳයි මේ නිකන් කාලා බීලා ඔය වගේ මතයක් හැදෙලා තියෙනවානේ අපේ ස්වාමීන් වහන්සේ මතයක් හැදෙලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝත් එදා එහෙම දේශනා කළා නම් එහෙම අදටත් ගොවිතැන් කර කර ඉන්නට තමයි සිද්ධ වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම නෙමේ අර වැඳ වැඳා ඉන්න අර්ථ ශූන්‍ය කාර්යයට ගැඹුරු අරුතක් එකතු කළා සමාජමය දාර්ශනික අර්ථයක්. එනිසා සිගාලෝවාද සූත්‍රය අදටත් ගිහි විනයේ පදනම හැටියට දැක්වෙනවා. එහෙමයි. එතකොට ගිහි විනයේ පදනම වෙන්නේ ඇයි? ගිහියෙක් හැටියට මේ සමස්ත සමාජ සංස්ථාව ඇසුරු කරද්දී මොන විදිහේ ගෞරවනීය සම්බන්ධතාවයක් ඔවුන් තුළ ඇතිවිය යුතුද? එතකොට ඒක බුදුරජාණන් වහන්සේ මතු කළේ අර ඒ ඒ දිශාවට වැඳ වැඳා ඉන්න සිද්ධියක් පාදක කරගෙන. ඉතින් ඒ වගේ අතීත කාලේ ගස්ගල් වලට වැඳ වැඳා හිටිය එක ඇත්ත. හැබැයි බුදුරජාණන් වහන්සේ නිකම්ම ගහට වැඳපු එක අර්ථ සම්පන්නව බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය සිහි කරලා වඳින්නට අපට සංකේතයක් හැටියට බෝධිය රෝපණය කරගන්නට අවස්ථාවක් හදලා දුන්නා. ඒතර අර ගල් වලට පර්වත වලට වැන්ද එක අර්ථ සම්පන්නව බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ සිහි කරලා උන්වහන්සේගේ ගුණය සහ නුවණ සිහි කරලා උන්වහන්සේ විසින් දෙසූ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සිහි කරලා ප්‍රතිපත්තියට අවතීර්ණ වීමක් හැටියට චෛත්‍ය හදලා වැඳුම් පිදුම් කරන්නට උන්වහන්සේ අපට මඟ පෙන්වනවා. ඊළඟට අර පුද්ගලවාදීව කරන වන්දනාව වෙනුවට බුදුරජාණන් වහන්සේගේ පින්තූරය හෝ සංකේතය තියාගෙන ඒ උද්දේශික චෛත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන ගෞරවය බුදුගුණ සිහි කරගෙන කිරීම තුළින් ප්‍රතිපත්තියට අවතීර්ණ වෙන හැටි දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ පැහැදිලි මගක් තිබියදී යම්කිසි කෙනෙක් නොමග යනවා නම් ඒ නොමග යන කණ්ඩායම දිහා බලලා අර්ථවත් ඒක කරන අයට නිග්‍රහ කිරීම නෙමෙයි කළ යුත්තේ අර බුදුරජාණන් වහන්සේ කළ ආකාරයට දැන් බුදුහාමුදුරුවෝ කලේ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා නම් අනිත් කකුලත් බිම තියාගෙන නිවැරදිව සමවරව පහසුවෙන් හිටගන්න කියා දුන්නා. අද සමාජයේ කරන්නේ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා නම් මෙන්න මේක හිටගෙන ඉන්න හැටි කියලා අර හිටගෙන ඉන්න කකුලටත් අනිනවා පයි. කොහොමද හිටගෙන ඉන්නේ? ඒතකොට අරකට නැතුව මේකත් නැතුව බිම වැටෙන්නයි වෙන්නේ. අද කරන්නේ එහෙම එකක්. බෝධි පූජාව වැරදි විදිහට කරනවා කියලා බෝධි පූජාවට නිග්‍රහ කරනවා. බුදුහාමුදුරුවෝ කළේ බෝධි පූජා වැරදියට කරනවා නම් ඒක අර්ථ සම්පන්නව කරන්න මඟ කියා දුන්නා. තනි කකුලෙන් හිටගෙන ඉන්න කෙනාට කකුල් දෙකම බිම තියාගෙන සමවරව හිටගෙන ඉන්නට මඟ සලස්වනවා. එහෙමයි. ඉතින් ඒබඳු දර්ශනයක්, ඒබඳු ගැඹුරක් ඇතුවයි මේ සාසනික ප්‍රතිපදාව යන්නේ. ඒව ගැන ਵਿਚාරයක් නැතුව තම තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව සාසනික ප්‍රතිපදා විග්‍රහ කරන්න ගියොත් විකෘති වෙලා තියනවා තියනවා කියලා කිව්වට ඒ කියන අය විසින් ඊට වඩා ලොකු විකෘතියක් ඇති කරන්නට ඉඩකඩ තියනවා හරියට දහම් න්‍යාය නොදැන කතා එහෙමයි. මේ දහම් මගේ ගමන් කිරීමට අපිට මේ දේ හොඳයි මේ දේ හොඳ නැහැ මේ දේ විතරක් ඇති මෙහෙම අපිට බෙදාගෙන ගමන් කිරීම ඉතාමත් අපහසු කාරණාවක්. ඒවා එකිනෙකට සමබර ආකාරයෙන් ගලපා ගැනීම ඥාන සංප්‍රයුක්තව ගමන් කිරීම තමයි අපිට අවසානයේ විමුක්තිය වශයෙන් සම්පාදනය කර ගැනීමට හැකි වෙන්නේ. ඉතින් අදට අපේ වැඩසටහනට වෙන් වෙලා තියෙන කාල වේලාව අවසන් වෙනවා. ඉතින් අපේ දේශකයන් වහන්සේ ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. নমස්කාර පූර්වකව ඔබ වහන්සේ මේ සිදු කරමින් යන සාසනික කටයුතු තව තවත් ශක්තිමත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට මේ කුසල බලයේ හේතු වේවා කියලා ඒ වගේම සියසාපගේ කණ්ඩායමේ සභාපතිතුමන්ට අපේ කාර්ය මණ්ඩලයට සහ මේ අප සමග සම්බන්ධ වෙන ඔබ සැමටම මේ ධර්ම දානයේ කුසලය අපි අනුමෝදන් කරනවා මේ දහන් මගේ තව තවත් ශක්තිමත්ව ගමන් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඉතින් පින්වතුනි ලබන සතියේ මේ වගේ හරවත් වැඩසටහනකින් අපි ඔබගේ ආලින්දයට පැමිණෙන බලාපොරොත්තුෙන් අද අප ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි